භික්ෂුවපත් වූ සිතක සතුට සැනසෙල්ල සැහැල්ලුව සාමයේ සහිත ස්වදායක සැඳෑවක් සැමටම කල්යාණ මිත්‍රවරුනි නිවෙන සිත ආධ්‍යාත්මික හෝරාවට මේ භාවනා අවකාශයට සම්බන්ධව සිටින සහභාගී වෙන බසෑම දිනාම බොහෝම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේට අප කාටත් අත්‍යවශ්‍ය දෙයක් භාවනාව ඒ නිසායි අපි මනතරං අවිවේකී වුණත් මනතරං වැඩ කටයුතු තිබුණත් මේ හෝරාව ඒ වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ ඔබ සමගී කැපකිරීම අපි නිලම්බ භාවනා මධ්‍යස්ථානයේ හැමදෙනාම බොහෝම කරුණාවෙන් ආදරයෙන් ගෞරවයෙන් අගය කරනවා කැපකිරීමක් නොකොට ලබාගත හැකි දෙයක් නැත අප යමක් ජීවිතේ ලබාගෙන තිබෙනවා නම් භෞතික වේවා ලෞකික වේවා මානසික වේවා ආධ්‍යාත්මික වේවා ඒ හැම දෙයක්ම කිසියම් කැපකිරීමකිනුයි ලබාගෙන තිබෙන්නේ එවිදින විට සමහර විට මණිකක් පයේ වදින්නට පිළිවන්. ඊටාම වටිනා මාණික්කයක් ලක්ෂ ගාණක් වටින කෝටි ගාණක් වටින ඒ එසේ වුවත් කෙනෙකුට මැණික් අවශ්‍ය නම් මේ පොළොව මතු පිට තියෙන ගල් කැටවලට ඇවිදින ගමන් පයින් ගහගෙන ගියාට ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන එකක් නෑ. එහෙම නැතිනම් මණිකක් ඇවිත් Tamange පයේ වදී කියලා හිතාගෙන ඇවිද්දට මණික් ලැබෙන එකක් නෑ. වටිනා මාණික්කයන් අත්පත් කරගන්නට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් ඉමහත් පරිශ්‍රමයක් දැරිය යුතු වෙනවා ඒ වගේ කල්යාණ මිත්‍රවරුනි අපේ ආධ්‍යාත්මයේ තිබෙන ඒ මණික් මාණික්යන් සොයා ගන්නට ඒ ආධ්‍යාත්මික නිධානය මතු කර ගන්නට නම් අප ඇතුළත කැණීමක් කළ යුතු වෙනවා අභ්‍යන්තර කැණීමක් ආධ්‍යාත්මික කැණීමක් එතනදී අපිට මුලින්ම මුණ ගැහෙන්නේ කැලිකසල මේ අපේ අත්දැකීම අපි මේ පොළව මුලින්ම කෙටුවොත් පැලයක් හිටවන්නට නැතිනම් වෙන අවශ්‍යතාවයකට වලක් කපන්නට අපිට මොනවද මුලින්ම මුණ ගැහෙන්නේ මේ පොලිතීන් ප්ලාස්ටික් කෝප්ප බෑග් කටදාසි ඉඟන් කටු වීදුරු කටු මේවා තමයි මුණ ගැහෙන්නේ මේවා අනතුරුදායකයි පරිස්සමින් තමයි මේ මුල් තට්ටුව ඉවත් කරන්නට ඕනේ. ඒ වගේම මේ මනස කැණීමට ලක් කළොත් කෙනෙක් මනස කනින්නට පටන් ගත්තොත් හාරගෙන හාරගෙන යන්නට පටන් ගත්තොත් මුලින්ම මුණ ගැහෙන්නේ නිධානයේ නොවේ වතුර ඒ දිය උල්පත නොවේයි. කැලිකසල. අපිම බිම දාපු අපිම හිතට ඇතුල් කළ කැලිකසල. ඉතින් මේ අත්දැකීම භාවනාව පටන් ගන්න පටන් ගත්ත ඔබ අප හැමදෙනාටම ලැබී තිබෙනවා. ලැබිලා නැත්නම් ඒ කියන්නේ අපි කිසියම් භාවනා අභ්‍යාසයක් කරනවා ඇති නමුත් මේ මනස අභ්‍යන්තරයට යන ගමන පටන් ගන්නේ නැහැ. ඉතින් මුලින්ම මුණ ගැහෙන්නේ වල්පල්. තේරුමක් නැති සිතිවිලි මතක ආදහස් සිදුවීම් කුණු ගොඩවල් මහා කලබලයක් ඉතින් මේ තට්ටුව කෙනෙක් දැක්කහම පූර්ව නිගමනයකට එන්න පුළුවන් සමස්ත මනස ගැනම මේ තමා මුළු හිතේම හැටි තේරුමක් නැති අගක් මුලක් නැති සිටිවිලි කන්දරාවක් මේ කොහෙද තිබුණේ කොහොමද මේවා එන්නේ හොයාගන්න බෑ එතනදී අපි තේරුම් ගන්නට ඕනේ මේ හැම සිතවිල්ලක්ම අපිමයි හිතට දාගෙන තියෙන්නේ. අපි හිතට ඇතුල් නොකර නොකල එකම එක සිතවිල්ලක්වත් අපිට ආයි මතක් වෙන්නේ අපිට මතක් වෙන හැම සිතවිල්ලක්ම අපි හිතට ඇතුල් කළ සිතවිලි. ඉතින් අපි මේ පොළවට දාපු කැලිකසල තමා අපිට මුණ ගැහෙන්නේ පොළව ආරන්නට පටන් ගත්තොත් සමහර විට අඟල් කිහිපයක තට්ටුවක් සමහර විට අඩියක දෙහෙත විතර කැලි කසල තට්ටුවක් ඉතින් අපි හිතනවා මෙහි ඉවරයක් නැහැ කියලා ඉවරයක් තියෙනවා ඉවරයක් තියෙනවා හැබැයි මේ නෙවෙයි පොළවේ ස්වභාවය අපි හිතුවොත් මේ මහ පොළොවේ හැටි තමා මේ කුණු ගොඩවල් මේ කුණු ගොඩක් මහ පොළොව කියන්නේ. කසල ගොඩක්, අබලි ගොඩක් නෑ. එය නොවේ මහ පොළොවේ ස්වභාවය. මේ අපි ඉපදුනාට පස්සේ පොළවට එකතු කළ දේවල් හිතට එකතු කළ දේවල් හිතට එකතු නොකළ කිසිම දෙයක් අපිට කවදාවත් මතක් වෙන්නේ හිතට සිතිවිලි විදිහට ඉන්නේ නෑ. ඉතින් මේ කලබලය හරහා අපිට ගමනක් යන්න තියෙනවා. මේ කැලිකසල තට්ටුව හරහා අපි යා යුතුයි නිධානයේ වෙතට ගැඹුරට ගැඹුරට උල්පත වෙතට පොළොව ගර්භය ඇතුළට ඇතුළට ඇතුළට ප්‍රවේශමින් මොකද මේ වීතුරු කටු තියෙන්න පුළුවන් පිඟන් කටු තියෙන්න පුළුවන් වෙන එනම රුචි තියෙන්න පුළුවන් ඒ වගේම තුවාල කරගන්න කිව සීරුවෙන් යායුතු ගමනක් සිතිවිලි වලින් වේදනාවටපත් නොවී සිටිවිලි වලින් අනතුරක් කරගන්නේ නැතිව යායුතු ගමනකුයි භාවනාව යනුවෙන් මේ නිවෙන සිත අපට පැහැදිලි කරන්නේ මුණ ගැහෙන්නේ කලබලේ. ඉතින් මේ කලබලයේ දැක්කහම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ තමා හිතේ ඇති හිතේ ස්වභාවය හිත පිළිබඳ සත්‍යයේ කුමක්ද අ르බුදයක් කලබලයක් අරච්චලයක් එය දැක්ක සිත පිළිබඳ පරම සත්‍යය අ르බුදයක් නම් සිත සමානයි අ르බුදයකට සිත සමානයි ව්‍යසනයකට සිත සමානයි කලබලයකට එහෙමනම් එනම් පරම සත්‍යය එනම් ඇත්තම ඇත්ත යථාර්ථය එහෙමනම් කල්යාණ මිත්‍රවරුනි අපි භාවනා කළ වැඩක් නෑ මොකද පරම සත්‍යයක් වෙනස් කරන්න බෑ මොනවා කළත් යථාර්ථය වෙනස් කරන්න බෑ. ඒ නෙවෙයි ඇත්ත. මේ කලබලේ කියන්නේ බොරුවක්. අපි කලබල වෙන බව ඇත්ත. ඒ ඇත්ත. හිත කලබල වෙනවා කියන එක හිත කලබලයි කියන එක ඇත්ත. විවිධ අවස්ථාවල විවිධ හේතු නිසා විවිධ ස්වභාවයකට හිත කලබල වෙනවා. ඒ ඇත්ත. හැබැයි මේ කලබලේ කියන්නේ බොරුවක්. ඒ නොවේයි ඇත්තම ඇත්ත. ඇත්තම ඇත්ත ඒ නොවේයි. හැබැයි කලබල වූ හිතට කලබලය තමයි ඇත්ත. තරහ ගිය හිතට තරහ තමයි ඇත්ත. රැවටුණු හිතට මොකක්ද ඇත්ත? මායාව. වශී වුණු හිතට ඇත්ත තමයි ඒ වශීය. බැඳුණු හිතට සත්‍යය බැඳීම. ඒ ඇත්ත. ඊර්ෂ්‍යා කරන හිතට ඇත්ත ඊර්ෂ්‍යාව. ඉතින් මේ මේ තමයි හිතේ හැටි අපි හඳුනා ගන්නට ඕනේ. මේ ස්වභාවය අපි දැනගන්න නැතුව හිතක් නිවන්ට බෑ. කලබලයක් සංසිඳවන්න බෑ. මේ නොසංසිඳීම කියන්නේ බොරුවක්. රැවටීමක්. හැබැයි අපි නොසංසිඳෙන බව නොසන්සුන් බව ඇත්ත. එය ඇත්ත. මේ දෙක පැහැදිලිව වෙන් කරගන්න. හැබැයි එහි ගතයුත්තක් නෑ, හරයක් නෑ. කිසිම හරයක් නෑ. හොයන් හොයන් ගියොත් ඕනෑම කලබලයක් ඇතුළට මොනවත් දකින්න ලැබෙන එකක් නෑ. ඉතින් ඒ නිසා තමයි මේ දහම අපිට කියන්නේ මේ හැම කලබලයක්ම රැවටීම නිසා හදාගන්න දේවල්. රැවටීමයි හැම කලබලයක්ම හදන්නේ. හැම කලබලයක්ම හදාගත්ත කලබලයක්. ඇත්තටම තියෙන කලබලයක් නොවේ. මවාගත්ත කලබලයක්. ඒ මවාගෙන තියෙන්නේ රැවටිලා. ඉතින් මේ කලබලේ මානසික නොසන්සුන්කම බැලුවහම එහෙම එකක් පේනවා. ඒ නිසා ලොකු ප්‍රශ්න අපි හදාගන්නවා. අපි අනිත්‍යයටත් ප්‍රශ්න හදනවා මානසික නොසන්සුන්කම හින්දා. හැබැයි ඒ නොසන්සුන්කම නිසා අපි ලොකු හානි කළාට Tamanta අනුන්ට රටට ලෝකෙට හානි කළාට ඔයලා බැලුවොත් නොසන්සුන්කම කියන්නේ හිස් උස්සක් ඔයලා බැලුවොත් ඔයලා බැලුවේ නැත්තම් ඒක හරි ශක්තිමත් මේ කලබල හිත කියන්නේ මහා බලවත් දෙයක් වගේ තමයි සොයා නොබලන්නාට දැනින්නේ. සොයා බැලුවොත් ඒ හරයක් නෑ. ඉතින් ඒ නිසා තමයි ධහම කියන්නේ මේ හදාගන්න හැම කලබලයක්ම හරියට කිහිල් කඳක් වගේ. කිහිල් කඳක් වගේ. එහෙම නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් ලුණු ගෙඩියක් වගේ ලොකු ලුණු ගෙඩියක්. හරි බරයි. හරි බරයි. එයින් කෙනෙකුට පහර දුන්නොත් ලොකු තුවාලයක් ඔළුව වුණත් පැලෙන්න පුළුවන්. ඉතින් එච්චර ශක්තියක් තියෙන මේ ලුණු ගෙඩිය මොකද්ද කියලා කෙනෙක් ඇතුළට ඇතුළට ගිහිල්ලා බැලුවොත් නම් කිසි දෙයක් මුණ ගැහෙන එකක් නෑ. සිවියක් හම්බ වෙයි. නිකම්ම ගැලවිලා වැටෙන ඉතින් තව ටික දවසකින් ආයෙ බැලුවොත් තවත් සිවියක් නිකම්ම ගැලවිලා වැටෙයි. මෙහෙම සිවියෙන් සිවිය සිවියෙන් සිවිය ගැලවි. මේ ලුණු සිවියක්, වේලිච්ච ලුණු සිවියක්. කට මොනවද කරන්න පුළුවන්? නිකම්ම නිකං හුළඟේ පාවෙලා යන. කාටවත් හිතන්න බෑ. හැබැයි මේ ටික ඔක්කොම එකතු වෙලා අමු අමුවේ ගත්තාම මාත් මරණීය තුවාලයක් වුණත් කරන්න පුළුවන්. එම් භාවනාවේදී අපි මේ අවුල මොකද්ද කියලා ඇතුළට ගිහිල්ලා බලනවා. මේක ඇත්තක් කියලා අරගෙන ලෝකෙ පෙරලන්න හදන්නේ නැතුව එක මාධ්‍යවේදියෙක් රටක පිට යනවා මෙතුමා ගිහිල්ලා දිව්‍ය ලෝකේ දොරට සට්ටු කරනවා කාගෙත් කැමැත්ත දිව්‍ය ලෝකයන්ට කවුරුවත් ගිහිලා අපාය දොරට තට්ටු කරන්නේ මාව ඇතුළට ගන්න. මට ඇතුල් වෙන්න දොර අරින්න කියලා. අපි හැමෝම කැමති ස්වර්ගයට තට්ටු කරන්න. මේ ස්වර්ගයේ දොරට තට්ටු කරා තට්ටු කරා තට්ටු කරා සෑහෙන වෙලාවක් තට්ටු කරාම කෙනෙක් ඇවිත් යන්තම් දොර ඇරියා. ඇරලා ඇයි කියලා මම මාධ්‍ය වේදියේ මනුස්ස ලෝකේ මම මෙච්චර සේවයක් කරලා තියෙනවා. දැන් මම මැරිලා මාව මට දිව්‍ය ලෝකෙට එන්න ඕනේ මැරුණාට පස්සේ. මාව ඇතුළට ගන්න. ඉතින් මේ දිව්‍ය ලෝකේ දොරටුපාලයා කියනවා මේ මෙහි වේක මේ ඇබෑර්තු නැහැ. මාධ්‍යවේදීන්ට ඇබෑර්තු නැත. මේ අවශ්‍ය ප්‍රමාණයට මාධ්‍යවේදීන් ඉන්නව හත් දෙනෙක් අවශ්‍යයි හත් දෙනාම ඉන්නවා දැන්. ඒ අයත් ඉන්නේ හරීම කම්මැලි කමේ. මොකද මේ දිව්‍ය ලෝකේ ගහ ගැනීමලි දැන ගැනීමලි හොරකම් මැරකම් වංචා මංකොල්ලකෑම් මිනිමැරි මේ මොනවත් නැහැ. ඉතින් කරන්න වැඩක් නැහැ. මෙයා යොහේ උඩුබැලි අතර නිදාගෙන ඈනුම් ඇර ඇර ඉන්නවා. ඉතින් ඔබ ඔබට මොකද්ද මේ හැවිලා කරන්න පුළුවන්? අන්තික මෙහි ඇබෑර්තුත් නෑ හත් දෙනයි අපිට අවශ්‍ය හත් දෙනාම ඉන්නවා. එතින්දි මේ මාධ්‍යවේදී අලුතෙන් ආපු කෙනා කියනවා එක දවසකට එක පැය 24කට මට මේක ඇතුලේ ඉන්න දෙන්න. ඊට පස්සේ ඇබෑර්තුවක් තිබුණොත් මාව ගන්න. එහෙනම් ඉතුවෙන එකක් නෑ කියා పూర్ව දැනුම් දීමක් කරලා බල කිරීමට මේ මියගිය මාධ්‍යවේදියාව ඇතුළට ගත්තා. දැන් මාධ්‍යවේදියෙක් නෙමෙයි ඉතින් මිය ගිහිල්ලා කවුද කියන්න දන්නේ නැහැ. මිනිස්සෙකුත් නෙමෙයිනේ ඇතුළට ගත්තා. ඉතින් ඇතුළට ගිහිල්ලා බැලුවාම අර කියපු කතාව ඇත්ත. අර ඉන්න මාධ්‍යවේදියෝ හත් දෙනාම අඳුරනවා. හැබැයි මේ කිසි වැඩක් නැහැ. හරීම ඒකාකාරී නීරස ඔහේ උඩ බලාගෙන ඉන්නවා. ඉතින් මේ පැය 24 ගෙවෙන්න කිට්ටු වෙනකොට මෙයා ගිහිල්ලා එක මාධ්‍යවේදීකට කියනවා මේ අපායට ගිහිල්ලා තියෙනවා. නෑ. අන්න බලන්න අපාය. අපායනි ප්‍රවෘත්ති තියෙනවා. පුදුම ප්‍රවෘත්ති තියෙන ඒවා වාර්තා කරන්න කෙනෙක් නැතුව හරි ජංජාලයක්. ලොකු පඩියක් ගෙවනවා. මේ කතාව කිව්වා. කිව්ව ගමන් ඒ මාධ්‍යවේදී අනිත් මාධ්‍යවේදීන් කිව්වා මේ ඔක්කොම හත් දෙනාම නැකිట్లా වේගෙන් දිව්වා ගේට්ටුවට. දැන් මේ දිවලෝකේ ගේට්ටුව තියෙන්නේ මේ එළියට ඇරෙන විදිහට. කියන්නේ එළියෙන් කෙනෙක් ඇවිල්ලා තල්ලු කරාට ඇරෙන්නේ නැහැ. ඇතුලෙන් හැබැයි කෙනෙකුට කෙනෙක් ගිහිල්ලා ගේට්ටුවේ හේත් දුනොත් එළියට විසික් වෙනවා. මේක තමයි සැපේ ස්වභාවය. අපිට සැපක් ඇතුළට යන්න ලේසි නෑ. හැබැයි සැපකින් එළියට එන එක නිකම්ම විසික් වෙනවා. කොනේ උනත් නැතත්. මේ සතුටේ දොරටුව අපි අපි තුලට අරගන්න තියෙන දෙයක්, විවෘත කරගන්න තියෙන දෙයක්. අපෙන් එළියට ඒ දොර ඇරියොත්, අරින්ට හැදුවොත් කවදාවත් සතුට ඇතුල් වෙන්න බැරි වෙනවා. ඉතින් මේ හැබැයි අපායේ දොරටුව අනිත් පැත්තට ගිහිල්ලා හේතුණු ගමන්ම දොර ඇරෙනවා. මේ හත් දෙනාම ඒක ඇතුළට දිව්වා. අර දිව්‍ය ලෝකේ දොරටුව මුර කරන කෙනා කෑ ගහලා කෝක බොරුවක්. ඔහොම මේ කලබලයක් අපායේ නෑ. අපායට මේ මාධ්‍යවේදීන් ගිහිගෙයිකුත් නෑ. යන්න එපා ඒක බොරුවක්. හැබැයි ඇහුවේ නෑ මේ හත් දෙනාම පොලිමේ කිව්වා. දැන් මේ දුවනවා බලන් හිටිය අර බොරුව කියපු මාධ්‍යවේදියා එයා මේක දිහා බලන් ඉඳලා මිනිස්සුයක් දුවන්ට පටන් ගත්තා අපායට. ඒතර දොටු පහේ ඔබට මොකද උනේ? නේ උඹ හදපු බොරුවක් නේ. නෑ එහෙම ලොකු කලබලයක් අපායේ නැත්තම් ওই හත් දෙනාම දුවන එකක් නෑ. මොකක් හරි අනිවාර්යෙන් කලබලයක් ඇති කියලා මෙයක් විජහට දුවගෙන ගිහිල්ලා අපායට වැටුණා. දැන් මේ තමයි ඇත්ත. මේ කලබලේ කලබලේ බොරුවක්. මේ ඇතුලේ මාධ්‍ය ව්‍යාපාරයේ බැලුවොත් මේ මනස ඇතුලේ කෙරෙන මාධ්‍ය ව්‍යාපාරයේ බැලුවොත් හොඳට මේක පේනවා. බොරු පණිවිඩයක් සිටිවිල්ලක් ඔළුවට එනවා. ආපු ගමන් මේ සිටිවිල්ල ඇත්තයි කියලා රැවටෙනවා. ඒ උඩ ලොකු කතන්දරයක් හදාගන්නවා. ඒ තමන්ම හදාගන්න කතන්දරයට තමන්ම රැවටෙනවා. තමන්ම රැවටෙනවා. Tamanටම තරහ යනවා. Tamanටම නැතුව බැරි වෙනවා. Tamanටම පීල් වෙනවා. ඉතින් මේක ඇත්තක් වගේ කියනවා. හැබැයි එහෙම එකක් නෑ. මේක බොරුවක්. අපි දුක් විඳිනවා බොරුවට. ඒ නිසායි පුළුවන් වෙන්නේ දුකින් නිදහස් වෙන්න. ඒ නිසයි පිළිවන් වෙන්නේ හිතක් සංසිඳව ගන්නට, නිවා ගන්නට. මේ ව්‍යාජ කලබලේ ගෝසාව තමා අපිට හැම විටම ඇහෙන්නේ ව්‍යාජ කලබලයක ගෝසාව ලොකුම ഘോഷාව තියෙන්නේ ඇතුළේ. මේ එළියේ තියෙන ශබ්ද, ഘോഷා ලොකු ඒවා නෙවෙයි. ඒ වගේම ලොකු බාධාවක් වෙන්නේ අපි හිතනවා මේ කෝච්චියක් යන එක කෝච්චි නලා හඬ චූම්පාන් වාහනයක ඒ නලාව පොඩි ළමයි කෑ ගහන එක මේවා තමයි ප්‍රශ්න කියලා. ඒ කිසිම කෝච්චියකුත් නැත්නම් චූම් පාන් වෑන්නේකුත් නැත්නම් පුංචි ළමයෙකුත් නැත්නම් අපි හිතනවානේ හරිම නිහඬයි කියලා මොනතරම් නිහඬද කියලා හැබැයි නිහඬියාව කවුද අත්දකින්නේ එබඳු ගැඹුරු ආස්වාදනීය මිහිරි නිශ්චලත්වයක් අපිට අත්දකින්න ලැබෙනවද මේ සියල්ල නිහඬ වුණත් මේක ඇතුලේ මහ වාදයක් මහ විවාදයක් මහ අරගලයක් මහා කලබලයක් ඉතින් ඒ ගෝසාව අපිව බිහිරි කරනවා මනසේ මිහිරි රිද්මය අපිට ඇහෙන්නේ ඇහෙන්නෙම කෝපේ බෝසාව කලබලේ බෝසාව අතීතේ ප්‍රතිරාවය මේවා තමයි ඇහෙන්නේ දැන් මේ කලබලයේ ස්වභාවය තමයි පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වෙනවා. මේ දවස්වල කතා වෙන කාරණයක් නේ බෝ වීම ගැන. මේ වෛරස්. ඒතර මේ වෛරස් එක ඉන් කෙනෙක් ආසාදනය වෙන්න කලින් අඩුම ගානේ දවසක් දවස් 3ක් විතර උගුරේ වෛරසයේ තිබිලා තමයි ආසාදනය වෙන්නේ කියලා කියනවා. හැබැයි මේ මානසික කලබලය එහෙම දවස් ගානක් තිබිලා නෙවෙයි බෝ වෙන්නේ. එක ක්ෂණයක් එක තත්පරයක් ඇති කෙනෙක්ගෙන් කෙනෙකුට හිතකින් හිතකට බෝ කරන්ට. බෝ වෙන්න, බෝ කරගන්ට. ඉතින් හොඳට බැලුවොත් කල්යාණ මිත්‍රවරුනි මේ අපිට අයිති නැති කලබලයක අපි ගොදුරක් බවට පත් වෙලා මේක බෝ කරගත්ත කලබලයක්. කොහෙන් මේ කලබලේ අපිට බෝ වුණාද අපි දන්නේ නැහැ. අපෙන් කාට බෝ වේද ඒක දන්නේත් නැහැ. අතීතේ නොදන්නා අනාගතේ නොදන්නා කලබලයක වර්තමාන සිරකරුවෙකු බවට අපි පත් වෙලා තියෙනවා මේ තමා අවාසනාව ඒතර මේ බෝ වෙන්න පුළුවන් බෝ කරන්න පුළුවන් බෝ කර ගන්න පුළුවන් මානසික ගින්නක් ඊළඟට හිත ඇවිලුනහම හිත කලබලයටපත් වුනහම එයා තව දෙන්නෙක්ව කලබලයටපත් කරනවා අඩුම ගානේ දෙන්නෙක්ව මුලින්ම ඊට පස්සේ තව 10000 ගානක් මුල්ම දෙන්න කවුද හුස්මයි ශරීරයයි හිතට බෑ තනිවම කලබල වෙන්න. තනිවම දඟලන්ට හිතට බෑ. හිත කලබල වුණු ගමම්ම හුස්ම කලබල වෙනවා. හුස්ම කලබල වුණු ගමම්ම ශරීරය ආතතියටපත් වෙනවා. දැන් මෙහෙම කියන්නේ විනාඩියක් විතර ගියාට මේ දේ සිදුවෙන්න තත්පරේකුත් වැඩි. එතනදී කියන හිතට බෑ හුස්ම කලබල නොකර තනියම කලබල වෙලා කලබලේ හිත ඇතුළෙම ඇති කරගෙන හිත ඇතුළෙම විඳලා හිතින්ම නැති කරලා දාන්න. එහෙම හැකියාවක් හිතට නෑ. එයා හරි දුර්වලයි. මෙයා හැමෝටම කෑ ගහලා කියනවා මං කලබලයි මං කලබලයි කියලා. ඉතින් මේ අසරණ හුස්ම එයත් කලබල වෙනවා. හුස්ම කලබල වුණාම මේ මුළු ශරීරයම ශරීරයේ හැම සෛලයක්ම ආතතියටපත් වෙනවා. මේ අත්දැකීම අපි කවුරුත් හැමදේම විඳිනවා. අපි මේ කලබලේ මේ ගින්න නිවන්ට උදව් ගන්නේ ඒ මානසික කලබලය නිසා චංචලත්වයටපත් වුණු හුස්මෙන්ම තමයි වෙන පටන් ගන්න තැනක් නැහැ පහසුවෙන් අපි බලනවා මේ හුස්ම කියලා අපිට දැනෙන්නේ මොනවද? හුස්ම කියලා අපිට දැනෙන්නේ මානසික වේග. මුලින්ම දැනෙන්නේ මානසික වේග. හුස්ම නොවේ. බොහොම කලාතුරකින් තමා කෙනෙකුට සුද්ධ වූ ආස්වාසය يعني පිරිසිදු හුස්ම පිරිසිදු ප්‍රස්වාස අත්දකින්නට ලැබෙනවා. සුද්ධ වූ මනස සමග කවලම් නොවුණු මනසින් අලබලයටපත් නොකල ආස්වාසය සහ ප්‍රස්වාසය අත්දකින්නට ලැබෙන්නේ බොහොම කලාතුරකින් අපිට තේරීමක් තිබෙනවා කලබල වුණු හිතත් එක්ක කලබලයටපත් වෙනවද නැතිනම් හුස්මත් එක්ක නිවෙනවද තෝරා ගැනීම අපේ කලබලයටපත් වුණු හිතේ කලබලය මහ ඇත්තක් විදිහට අරගෙන ඒ ගහන ගහන පදේට අඩහුවල් වෙනවද නැතිනම් එයාට ඕනි පුදයක් ගහගන්න කියලා හුස්මත් එක්ක නිවෙනවද හුස්ම අපිට උදව් කරන්නේ නිවෙන්න සංසුන් වෙන්න ශාන්ත තත්ත්වයටපත් වෙන්න නිහඬ වෙන්න නමුත් හුස්මට අවධානය යොමු කළ තැනින්ම ඒ නිශ්චලත්වය ශාන්ත බව ඒ පූර්ණ නිහඬියාව අත්දකින්න නොලබෙන්න පුළුවන්. නමුත් ඕනෑම කලබල වුණු වෙලාවක හිත මහ හයියෙන් කෑ ගහන වෙලාවක හිත කෝපයටපත් වෙලා ප්‍රකෝපයටපත් වෙලා යකා නැතන වෙලාවක යක්ෂා වූ වේශ වූ මොහතක පවා හුස්මට අවධානය යොමු කළොත් අපිට මුලින්ම ඒ යක්ෂ හඬ තමයි හෙන්නේ ඒ තමයි ඇහෙන්නේ. එයා අපි අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා. හැබැයි දිගටම ආශ්වාසයේදී ප්‍රශ්වාසයේදී ඒ ප්‍රකෝපයට හුම්කන් දෙනකොට අපිට වැටහෙනවා හුස්මෙන් හුස්මට හුස්මෙන් හුස්මට ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට නිහඬ වෙන බව නිස්සබ්දතාවේ කරා යන බව ඇහෙනවා දැනෙනවා පෙනෙනවා මනසට තනියම කලබල වෙන්න පුළුවන්. හැබැයි ඒ කලබලේ දිකට තියාගන්න අපේ උදව් ඕනේ. මනසට පුළුවන් තනියම ගිනි පුපුරක් දල්වා ගන්නට. හැබැයි මේ මහා ගින්නක් බවට පත් කරන්න අපි පිඹින්න ඕන. අපි පිඹලා පිඹලා පිඹලා අර පුංචි ගිනි පුපුරට අපි මා අතීතේ පිදුරු වේලිලා ගිය අතීත පිදුරු ගෙනල්ලා අර ගිනි පුපුර උඩට තියලා අපිම පිඹලා පිඹලා මහ ගින්නක් අවුලවලා ගන්නවා. ඒ පිඹින්නට මහ ගින්නක් බවට පත් කරන්නට උදා වුණු හුස්මම තමා නිවෙන්නත් අපි පාවිච්චි කරන්නේ. හිඳීම අතාරිනවා. දැන් හුස්ම පාවිච්චි කරනවා නිවෙන්නට. ඒ නිවීමේ හඬයි මේ භාවනාවේදී අපිට ඇහෙන්නේ. මුලින් ගින්නේ හඬ. ඒ හැම ආශ්වාසයකදීම හැම ප්‍රශ්වාසයකදී ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අපිට නිවෙන හඬක් ඇහෙන්න පටන් මේ දින්නේ හඬටයි නිවෙන හඬටයි අපි ඇහුම් සම්දෙමු වර්තමාන ඉස්මත් සමතේ මුලින්ම කන් දෙකට ඇහෙන ශබ්ද එකින් එකට අවධානය යොමු කරමු වෙන වෙනම ආහාර ශබ්ද ගොරෝසුයි සලුයි සමහර ශබ්ද මෘදු මොලොක් සියලුම ශබ්ද එකම හඬක් විදිහට ඇහෙන්න අරින්න පුළුවන්ද වෙන් කරන්නේ නැතිව නම් කරන්නේ නැතිව සෝරන්නේ නැතිව සියලුම ශබ්ද එකට මොහු වුණු මිශ්‍ර වුණු එකම එක හඬක් ඒකීයත්වයට සමීප වුණු අවධානය යොමු කරන්නේ ශරීරයට දුකය ඍජුව කොන්ද දෙල්ල සහ හිස ඒ සමගම මුහුණ ඇස් දෙක සැහැල්ලුවෙන් උරහිස් අත් දෙක සැහැල්ලුවෙන් මුළු ශරීරයම නිහඬව ආශ්වාස කරනවා නිහඬව ප්‍රශ්වාස කරනවා හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ කලබලයෙන් නම් දැනගන්න කලබලයෙන් හුස්ම ඇතුල් වෙන බව සහ පිට වෙන බව උදෙක් දැනගන්න සත්‍ය හරි හෝ වැරදි විනිශ්චයකට නොයා බලන්න ඊළඟ හුස්ම කොහොමද ඒ පමණට කලබලද ඊට වැඩිය කලබලද නැතිනම් අඩුද සිතිවිලි වල දෝෂාවට නොව හුස්මී නිහඬියාවට අවධානය යොමු කරන්නේ සම්පූර්ණ අවධානය S දෙකට යොමුකොට S හරිනවා කියන චේතනාවෙන් හිමිහිට S අරින්න කල්යාණ මිත්‍රවරුනි භාවනා කිරීම පහසු නෑ නමුත් ඒ දුෂ්කර ගමනේ පියවර කිහිපයක් හෝ යන්නට ඔබ සෑමදිනා ගන්නා මේ ඉමහත් පරිශ්‍රමය අපි යගේ කරනවා නිලම් භාවනා මධ්‍යස්ථානයේ අපි හැම දිනාම ඔබට ප්‍රණාමය පුද කරනවා නිවෙන හිතක් සොයා යන මේ ගමනට දැනුම් දී තිබෙන පරිදි මෙහිදී කිසියම් ගැටලු මතුවෙනවා නම් ඒ අදාළ දුරකථන අංකයට පණිවිඩයක් පමණක් යොමු කරමින් ගැටලුව විමසන්නට පිළිවන් නැතිනම් ඒ පිළිබඳ දැනුම් දීමක් කරන්න පුළුවන් අපි හැම විටම ඔබත් සමග මේ ගමනේ සිටිනවා කල්යාණ මිත්‍රවරුනි මේ නිවෙන සිත වැඩසටහන මෙසේ සතිපතා ගෙන ඉන්නට මටත් වඩා වෙහෙසෙන විශාල පිරිසක් මේ පිටුපසේ ඉන්නවා ස්වේච්ඡාවෙන් ඒ ආධ්‍යාත්මික සේවය කරන්නේ කිසියම් වූ භාවනාමය නිවීමක් ඒ කල්යාණ මිත්‍රයන් අත්දකින්නවද ඒ නිවීම මේ හැම දෙනා සමගම මෙත් සිතින් බෙදා ගන්නයි. ඉතින් ඔබ අප හැම දෙනා වෙනුවෙන්ම ඒ ස්වේච්ඡා සේවී කැපවීමක් කරන කල්යාණ මිත්‍රයන්ට පුණ්‍යානුමෝදනා කරනවා ඉඩ ලැබෙන ලැබෙන විවේකයේදී සහ ඉඩ ලබාගෙන මේ පුහුණුව අපි දිනපතා ජීවිතේ අංගයක් බවට පත් කරගනිමු. ඇවිලිනු අපේ ජීවිතයට නිවීමේ සිසිලස ඔයා දෙමු ලබා දෙමු සැමටම සුවපත් වූ නිවුණු සිතක සුවය සතුට සැහැල්ලුව සහ සැනසෙල්ල සහිත සුබ සන්ධ්‍යාවක්